ඉතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ඉතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් උපෝසත අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සර්වං සරණයි අපි නැගත් අටට එක දිගට රැස් වෙනවා සමුහ භාවනාවක්.